පවා සමසාලන බුදුබණ පදයක් සවන් දෙන්නට සෝදානම් වන මේ පින්වත් හෝරාව පූජනීය උඩුදොඹර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් සිදු කෙරෙන නිවන් මඟ ධර්මදේශනා මාලාවේ මහා චත්තාලීසාකාර භාවනාව පිළිබඳව සිදු කෙරෙන 26 වන දේශනාව ලෙසින් මෙම ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. වැඩම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස පංචක්කන්දී මරාමිසතු පස්සන්තු අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ නිරාමිසං නිබ්බානංති පස්සන්තු සම්මත්ත නියාමං ඔක්කමති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත්තේ නැත්නම් අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අපේ මානසිකාරය වෙනස් කරගත්තේ නැත්නම් අපේ මනසින් නැගෙන ධර්මතා නිවැරදි කරගත්තේ නැත්නම් අපිට මේ ජීවිතය සුවපත් කරගන්න සසර දුක් නැති කරගන්න නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. මේ කාරණාව හොඳට තේරුම් ගත යුතු තියෙනවා. අපි හැමදාම මතක් කරනවා මේක අපේ හිතට දැනෙන්න ඕන දෙයක්. අපි ඔක්කොම ඉපදිලා අපිට දැනෙන විදිහට අපි ජීවත් වෙනවා. හැමෝම ජීවත් වෙන්නේ තමන්ගේ හිතට මේ ලෝකය තේරිලා තියෙන විදිහට. මම පාරේ යනකොට, ඇවිදිනකොට, වැඩ කරනකොට නොයේකුත් අරමුණු ඒන හැම අරමුණක්ම අපි හඳුන ගන්නවා. ඒ අරමුණ එන එන අපිට අපිට ලැබෙන හැම අරමුණක්ම අපි තේරුම් ගන්නවා. ඔක්කොමල තේරුම් ගන්න එකම විදිහටද? එකම අරමුණක් ගත්තොත්? නෑ. ඒක කාටද දන්නේ හරියට තේරෙන්නේ. කාට තේරෙන එකද දන්නේ හරිය. අපි ඔක්කොම වැඩ කරන්නේ මට තේරෙන විදිහට. Tamanට මේ ලෝකේ දැනෙන හැටියට වැඩ කරන්නේ. ඒක හරියටම හරියට දන්නේ නේද? මේ කල්පනාව හරි අපිට එන්න ඕනේ ඉස්සෙල්ලාම. මට මේ ලෝකේ දැනෙන තේරෙන විදිහ හරිද දන්නේ නැහැ. මට දැනෙන හැටියට මගේ හිතට තේරෙන හැටියටයි මං ජීවත් වෙන්නේ. මම මට සාපේක්ෂව නිවැරදි මිනිස්සෙක්. මට සාපේක්ෂව සාධාරණයි. සමහර ලාවට සාධාරණයි. මට සාපේක්ෂවත් අසාධාරණයි. එහෙනම් වැරද්ද දැනගෙන වැරදි කරන වෙලාවල් තියෙනවා. නමුත් මේ වැරද්ද කිරාමනින්නේ නේද? මම මමනේ තීරණය කරන්නේ වැරද්ද දැනගෙන මම වැරද්ද කරනවා කියලා තීරණය කරන්නේ මම. ඒතර වැරද්ද වැරද්ද විදිහට තීරණය කරගන්නේ කාගේ දැක්මට අනුවද? මගේ දැක්මට අනුව. ඒක හරියද දන්නේ නැහැ. නේද? ඒක සමහරවල්ලාට මම වැරද්දක් කියලා නිවැරදි දේ කරන වෙලාවල් තියෙන්න පුළුවන්. සමහරවල්ලාට නිවැරදි දේ කියලා වැරද්දක් කරන වෙලාවල් තියෙන්න පුළුවන්. එහෙනම් අපේ මේ මානසිකාරය ගැන අපිට විශ්වාසයක් තියන්න පුළුවන්ද? අපේ මානසිකාරය ගැන අපිට විශ්වාසයක් තියන්න බෑ. ඒක නිවැරදි කරන්න ඕනේ කියන්නේ ඒකයි. ඉතින් කාගේ කාගේ අනුදැනුමකටද කාගේ තැනටද මම මේක වෙනස් කරන්නේ? කොතෙන්ද? කොයි විදිහටද වෙනස් කරන්නේ? ඒකට මම තබාගත යුතු සාම්පලය මොකක්ද? මේ නිවැරදි සාම්පලය කියලා නේද? මෙන්න මේ මෙන්න මේ විදිහටයි මම වෙනස් කරන්න ඕනේ කියලා තියෙන්න ඕන සාම්පල් එකක් තියෙන්න ඕන ඒක මොකක්ද? එහෙම එකක් ඕන අපිට එහෙමනම් හදන්න නම්. මොකද මට තේරෙන්නේ නැත්තම් මගේ වැරද්ද. මම කොහොමද ඒක හදන්නේ? එහෙනම් ඒකට සංසන්දනය කරන්න නිවැරදි දෙයක් ඕන වෙනවා. මම කොච්චර එතකොට සංසන්දනය කරන්න අපිට නිවැරදි දෙයක්, නිවැරදි නිවැරදි චින්තනයක්, නිවැරදි චින්තනයක් මට දුන්නා නම් කවුරු හරි මගේ චින්තනයත් එක්ක මට සංසන්දනය කරලා බලන්න පුළුවන්. කොහෙන් හරි මට ඒකයි මම කිව්වේ කොහේ හරි මට ඕනේ මොකක් හරි මේ නේද හරි තැනක්. එතෙන්ට සාපේක්ෂව මට බලන්න පුළුවන් එතකොට. එහෙනම් මම කාට සාපේක්ෂව බලන්නේ? මම අපේ අම්මට සාපේක්ෂව බලන්න බෑ. අම්මත් වැරද්ද කවුද දන්නේ? තාත්තට සාපේක්ෂව බලන්න බෑ. ගුරුවරුන්ට සාපේක්ෂව බලන්න බෑ. නේද? අන්න ඒ අසරණකම මිනිස්සෙන්ට තියෙනවා. හැම මිනිස්සෙක් මේ ලෝකෙ ඉපදිලා ඒ අයට දැනෙන දැනෙන හැටියට තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒකේ තියෙන භයානකකම හොඳටම අපිට වැටහුණා. මෙහෙම හිතනකොට පොඩි කාලේ මම හරි කියලා පොඩි කාලේ නෙවෙයි නේද පොඩි කාලේ පැත්තකින් තියන්නකෝ ඊයේ හරි කියලා මං හිතාගෙන හරියටම හරි කියලා ඊයේ හිතාගෙන ජීවත් වුණා කියලා හිතන්න මොන හරි දෙයක් ගැන. ඊයේ රාත්‍රියේ මම බොහෝ කරුණු කාරණා වගේ දැනගත්තා. මෙන්න අද උදේ මම අරකට ඒක වැරදි කියලා ජීවත් වෙනා ඊට පස්සේ. නේද? ඒක හරි ගැටලුවක්. ඊට පස්සේ අද උදේ වැරදි කියලා ජීවත් වෙන මම අද හැන්දෑවේ ආයතරයක් කියනවන්න අද දවල් සිද්ධ වෙච්ච දේවල් හින්දා දැනගත්ත දේවල් හින්දා අද හැන්දෑවේ කියනවා. නෑ නෑ ඒක ආයතරයක් හරි කියලා. ඒක කවදද මම නිවැරදිව චින්තනයකට එන්නේ? මගේ මේ මානසිකාරය නේද මේ පිස්සු වැටලා වගේ එහෙම දුවන ගතියක් තියෙනවා. ඊටත් මට ඇති වෙන හැඟීම් අනුව තමයි මම ඔක්කොම කරන්නේ මේ ජීවිතේ. හැමදේම කරන්නේ හිතට දැනෙන හැඟීම් අනුව, චේතනාවල් අනුව. ඒතකොට ඒවා ඇති වෙන්නේ මගේ දැක්ම අනුව. ඒතකොට මගේ දැක්ම නිවැරදිද කියලා මම දන්නේ නැහැ. ආන් ඒකටයි අපිට ඉහලින් තබාගත යුතු ආදර්ශ සාම්පලයක් ලැබිලා තියෙනවා. හරි? ඒ තමයි රහතන් වහන්සේගේ චින්තනය. හරිද? ඒ එන්න ඒ தත්ත්වයටපත් වෙන්න අවශ්‍ය කරන සියලු දේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල. ඉතින් ඒකින්ද අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ අන්නේ හිත වෙනස් කරන වැඩපිළිවෙල පිළිබඳවයි. 40 ආකාරයක මානසිකාරය වෙනස් කරන වැඩපිළිවෙලක් 40 ආකාරයකින් මානසිකාරය වෙනස් කරන වැඩපිළිවෙල. ඒකට කියනවා මහා 44 ආකාර භාවනාව කියලා. හරි? එතකොට මේකේ අපි බොහෝ කරුණු සාකච්ඡා කරා මේ වෙනකොට කරුණු 31ක් සාකච්ඡා කරා. 31 ආකාරයක් 40න් මේ වෙනකොට අපි සාකච්ඡා කරා ධර්මදේශනා 20 ගාන ඇතුළත. මේ හැම එකක්ම එකක් තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීමෙන් පවා මේ සම්පූර්ණයෙන් වෙනසක් කරගන්න පුළුවන්කම තියෙනවා. අද අපි සාකච්ඡා කරන්න යන්නේ මම හිතන්නේ අද කරුණු ටික ඔක්කොම වගේ අපිට සාකච්ඡා කරගන්න පුළුවන් වුණත් හොඳයි. මොකද අන්තිම ටික තියෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ඒ විදිහට තියෙන්නේ. ජාති ධම්මතෝ ජරා ධම්මතෝ ව්‍යාධි ධම්මතෝ මරණ ධම්මතෝ ශෝක පරිදේව උපායාස කියලා ඉතින් ඒ ටික ඔක්කොම එකට අපිට සාකච්ඡා කරගන්න පුළුවන් වෙයි. ඊට කලින් අද දවසේ තියෙන්නේ මේ පංචස්කන්ධය කොයි විදිහටද මරාමිසතු මාරයාගේ සපයෝය. හරිද? අපි අහලා තියෙනනේ निराமிස කියලා වචනය. නිරාමිස කියලා කියන්නේ මේ පංච පාදානස්කන්ධයෙන් කෙරෙහි තියෙන ලෝභ දේශ මොහ අයින් කරලා සාමිස නොවන සැපයක්. එතකොට මායාගේ කියලා කිව්වහම අපිට නිකන් අදහසක් තියෙනවා මේ නේද? ඒ කියන්නේ මායාව කියලා පුද්ගලයෙක් ඉන්නවා ඇවිල්ලා නේද? කාලේ යනකොට ආ දැන් එනවා යන්න කියලා කරලා ඇදගෙන යනවා කියලා. ඉතින් එහෙම නෙවෙයි මේ මේ පංච උපාදානස්කන්ධයම හැම එකක්ම විනාශ වෙලා යන ස්වභාවයේ නේද? ඒ කියන්නේ මරණයටපත් වෙන ස්වභාවය තියෙන නැති වෙලා යන ස්වභාවය තියෙන එකක් කියලා නිබඳව নিরතුරුව ඒ කියන්නේ අපිට ඕන හැටියට තියෙන එකක් නෙවෙයි ඒකින්ද මේක දුක් සහගතයි හරි එතකොට කෙලෙස් මාර කියලා කියන එක ගැනයි අපි කියන්නේ මේ වේලාවේදී සාකච්ඡා කරන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන ඇල්ම කියලා කියන්නේ එහෙම ප්‍රයෝජනයක් ඇති එකක් නෙමෙයි මොකද ඒවා අපිට අයිති නැතුවම ඇති වෙලා අපිට අයිති නැතුවම නැති වෙලා යන දේවල් බව තේරුම් ගන්න ඕනේ. ඉතින් දැන් මම අහන්නේ කියනකොටම ඔක තේරුණාද නැද්ද? ඇත්ත. නේද? මට හම්බෙලා තියෙන හැම දෙයක්ම මරණයේදී මට නැති වෙලා යනවා. මට හම්බෙලා තියෙන හැම දෙයක්ම මරණයේදී මට නැති වෙලා යනවා. ජීවිතේ ලැබිලා තියෙන හැම දෙයක්ම. එතකොට ඒ ඔක්කොම ඉවරයි. ඊටත් මේ මරණය කියන එක කොයි මොහොතේ ළඟා වේද කියලා කියන්න බෑ. අද හැන්දෑවේද කියලා කියන්නත් බෑ. හෙටද කියලා කියන්නත් බෑ. කොයි මොහොතේද කියලා කියන්නත් බෑ. ඉතින් ඔච්චරනේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. මෙච්චරයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් ඉවරයිනේ. නේද? ඔයිට වැඩේ කියන්න දෙයක් නැහැ. අන්න එතකොට අපිට දැනගන්න වෙනවා ධර්මය පිළිබඳ අවබෝධය සහ දැනගත්ත දේ කියන දේ ඒ දෙකේ වෙනස හොයාගන්න ඕනේ. හරිද? ඒකට මම හැමදාම අහන ප්‍රශ්නයක් ආයසරයක් අහනවා. මොකද දැන් හිත හැදිලාද දන්නේ අද මේ බණ ඉවර වෙලා ඉවර වෙන ඉවර වෙලා ටිකක් වෙලා යනකොට මම බොහෝම ප්‍රියෝපදවන මගේ ළඟින්ම ඉන්න කෙනෙක් මැරුණා කියලා ඒ එහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්කමක් තියනවද නැද්ද? එහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්කමක් තියනවද නැද්ද? තියෙනවා. හොඳයි ඊළඟට මම මෙහෙම කියනවා මම පොඩි කොලයක් අරගෙන මේ කොලේ අගට වතුර බින්දු ටිකක් මෙහෙම වතුර මේ බුලත් කොලයක් යනවා අරගෙන වතුර යොබලා මේ නැත්නම් තන අග තියෙන පිනිබිදක් පෙන්වනවා මේ කට්ටියට. පෙන්ලාගෙන මේක වැටෙන්න පුළුවන්කමක් තියනවද නැද්ද? තව මොහොතකින් වැටෙන්න පුළුවන්කමක් තියනවද නැද්ද? තියෙනවා කියලා කියනවා. ওই දෙකේ වෙනසක් තියෙනවා තේරෙනවද? තනාග තියෙන පිළිබිඳක් වැටෙන්න පුළුවන් කියලා කියනකොට මං කියපු එකයි ඔව් කියලා කිව්වා. ඔව් කියලා කියපු එකයි මට ඇති වෙච්ච හැඟීමයි නේද? කොයි වෙලාවකත් තනාග පිළිබිඳක් වැටෙන්න පුළුවන් කියලා කියද්දී නෑ ඒක වැටෙන එකක් නෑ. දැම්ම එහෙම වෙන එකක් නෑ. ආන් එහෙම හැංගීමක් එහෙම තිබ්බද අර කියද්දි මට කියන මං අහනකොට කියන ඔව් ඔව් ඔව් වැටෙන්න පුළුවන් වැටෙන්න පුළුවන් ඇත්ත තමයි ඇත්ත තමයි කිව්වට නේද? එහෙම කිව්වට මේ නෑ ඕක දැම්මම වැටෙන එකක් නෑ තව විනාඩියක් තියෙයි දෙකක් තියෙයි 10ක් තියෙයි 15ක් තියෙයි කියලා අදහසක් එහෙම තියෙනවද? නෑ ඒක පැහැදිලිව වැටෙන්න පුළුවන්. ඊටාම හිතවත් කෙනා ඉවර වෙනකොට මේ බණ ඉවර වෙනකොට ආරංචියක් එනවා අය මැරෙන්න පුළුවන් කියලා. එතකොටත් මෙයා කියනවා ඔව් ඔව් පුළුවන් පුළුවන් අනිත්‍යයි අපි දන්නවා නේද? එහෙම කියලා කියනවා. කිව්වට මොකද්ද ඇතුලෙන් තියෙන හැඟීම? නෑ ඒක වෙන්නේ වෙන්නේ නෑ කියලා. නෑ ඒක වෙන්නේ නෑ. බලාපොරොත්තුවක් තියෙනවා. ආන්ගේ දෙකේ වෙනස ඇයි? ආන්ගේ දෙක එකක් වෙන්න ඕනේ. කියන වචනයත් ඇතුලේ දැනෙන හැඟීමත් එකක් වෙන්න නම් පංච උපාදානස්කන්ධය මායාගේ විශේෂය තියෙන්නේ කියලා අපි මෙනෙහි කරන්න ඕනේ. විමසීම නුවණින් දකින්න ඕනේ. හරිද? මේක කිව්වට කමක් නැහැ. දැන් මරණ සතිය එහෙම වඩන්න කියලා මම ගිහි වෙඳගෙන භාවනා කරන කාලේ මගේ ගුරුවරු මට දැන් මරණ සතිය විස්තර කරනවා. හරිද? විස්තර කරලා ඉවර වෙනකොටම මට හිතෙන්නේ මට මේක අවබෝධ වුණා. ආයෙ වැඩක් නැහැ. ආයෙ ඕක නම් මට නම් බෑ. ගිහිල්ලා ඉඳගෙන ඕක නම් මට කරන්න බෑ කියලා මගේ හිත මාව අනිත් පැත්තට හරවනවා. කොහොමත්ම මේක කරන්න දෙන්නේ නැහැ. ඒකදී ඔගේ ආයෙ මොනවද කරන්න තියෙන්නේ? ආයෙ ඔගේ කරන්න දෙයක් නැහැ. හරිද? ඒ මොකෝ තේරෙන්නේ නැහැ මට ඒකයි. දන්න දේ මොනවද ආයෙ මෙනෙහි කරන්නේ? දැන් ගුරුවරයාට අකීකරු හිත. කරන්න දෙන්න මම ඉතින් ඔහේ එහෙට මෙහෙට ඇවිද ඇවිද ඉන්නවා, සක්මන් කර කර ඉන්නවා. නෑ මේක කරන්න හිත දෙන්නේ නැහැ. දැන් බැරිම තැන මං ගිහින් ගුරුවරයාට කිව්වා මේක හරියන්නේ නැහැ. මේ මෙහෙමයි. මට මේක කරන්න හිතෙන්නේ නැහැ. මොකද මට මේ කියන්න තිස්සලා තේරුණා වැඩේ. ආයෙ මොනවද? ඉතින් මේ ගුරුවරුන්ගේ තියෙන ඥානාන්විත ස්වභාවය මොකද්ද කියලා බලන්න එකපාරට මට කිව්වා. ඔయిత කලින් එකම දේ එකම දේ එකම දේ මෙනෙහි කරලා ඉඳලා නැද්ද? නිත්‍යයි සුඛයි ආත්මයි කියලා එකම දේ ගැන නැවත නැවත මෙනෙහි කර කර හිටියේ නැද්ද අතීතයේදී? ආදරය ගැන මෙනෙහි කර කර හිටියේ නැද්ද? පුද්ගලයෝ ගැන මෙනෙහි කර කර හිටියේ නැද්ද? එක එක කෝලම් ගැන මෙනෙහි කර කර හිටියේ නැද්ද අතීතයේදී? එහෙම ඉඳ ගිහලා මොකද උනේ? ඒවා ගැන තියෙන හැඟීම් චේතනාවල් ප්‍රබල වුණා. ඒවා ගැන තියෙන හැඟීම් චේතනාවල් ප්‍රබල වුණා. අන්තිමට ඒවෙන් ගැලවෙන්න බැරි තත්ත්වෙටම අපේ චේතනාවල් ඉහළ තැනකට ගියා. දැන් මෙතන කියනවා මරණය ගැන මෙනෙහි කරන්න ගියාම ඒක ඒකම මෙනෙහි කරන්න බෑ. තමන්ගේ හිත කියනවා තමන්ට ඒක ගැන මෙනෙහි කරන්න බෑ කියලා. ඇයි ඒක දන්න දේ මෙනෙහි කරන්න බෑ කියලා. ඒ අතීතයේදී මෙනෙහි කරා මතක නැද්ද? එහෙනම් දැන් ඉතින් මේකත් මෙනෙහි කරනවා. හ්ම්. ඊට පස්සේ ඔන්න ඔය කාරණා බලන්න. කියන වචනේ තේරුණාට හැඟීම හැදිලා නැහැ. නේද? වචනේ තේරුණාට හැඟීම හැදිලා නැහැ. එහෙනම් හැඟීම හැදෙන්න නම් දන්න දේ නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න හරි? මේ රූපය මායාවේ විශේෂයට අහුවෙච්ච එකක්ද නැද්ද? මරණය කෙලවර කොට ඇත්තාහ නේද? කොයි වෙලාවේ හරි මේක කොයි මොහොතක හරි අනිවාර්යයෙන්ම මේක ගල් ගෙඩියක් වගේ මිනි පෙට්ටියේ. හ්ම්. එතකන් නේද මේ දැඟලිල්ල කියලා Tamanට හැඟීම තියෙන්න ඕනේ හැම වෙලේම. හරිද? එහෙනම් මරණය ගැන අන්න ඒ වගේ සිතුවිල්ලක් අපිට තියෙන්න ඕනේ පින්නත් නේ. හ්ම්. මගේ ළඟ ඉන්න ඇත්තෝ ගැනත් කොහොමද තියෙන්න ඕනේ? ඒත් මරණය ගැන මට හැඟීමක් තියෙන්න ඕනේ. මේක අසුභවාදීද? මරණය ගැන අපි මෙනෙහි කිරීම අසුභවාදීද? එහෙම නැත්නම් අර මොකද්ද කියන්නේ මේ ඍණාත්මක චින්තනයට යන්නේද? ලොකු චෝදනාවක් තියෙනවානේ. මැරෙන එක ඉතින් ඔන්න ඔහේ ඉඳලා මැරෙනවා. ආයෝග මැරෙනවා කිය කිය මැරෙනවා කිය කිය මැරෙනවා කිය කිය ඉඳලා මැරෙන්න ඕනේ නෑනේ. නේද? ආන් එහෙම මරණ සතිය වඩන්න ගිහම අන්න ඒ වගේ ප්‍රශ්න වගේක් තියෙනවා. හරිද? එතකොට මේක ලෞකිකයි මේක වැඩක් නෑ මේක ආර්ය එකක් නෙවෙයි මේකෙන් ප්‍රයෝජනයක් නෑ කියලා අදහසක් තියෙනවා. ඒක ගොඩාක් ඒක එන්නේ තර්කානුකූලව හිත නැත්තන්ට. මේ සමහර සරල සරල සරලව දැනෙන භාවනාවල් තර්කයට අනුව හිතන අයට කරන්න හිතෙන්නේ නැහැ. ඇත්තට ඒක හොඳයි මන්නම් කියන්නේ. නිකම්ම මේ කියන කියන එක බාරගන්නේ නැතුව විමසිලිමත් නුවණකින් බාරගන්න කියලා බුදුරජාණන් වහන්සේගේම දේශනාවේ තියෙනවා. ඒකින්ද හොඳට සාමාන්‍ය විද්‍යාව මොනවද මේ තාක්ෂණ විද්‍යාව ඉගෙන ගත්ත ඇත්තෝ තමන්ගේ හිත යොමු කරලා තර්කානුකූල යමක් කරපු අය ඒ අයට මේක සරලව කිව්වට එකපාරට මේක ග්‍රහණය කරන්න කැමති නෑ හිත. ඒ ඇත්තනේ කතාව. මොන අහවල් දෙයකට මැරෙනවා මැරෙනවා කිය කින්දලා මැරෙනවද නිකම්ම නිකන් ඔහෙ නේද විනෝදයෙන් හරි ඉඳලා ඔහෙ මැරෙන එක නරකේ. මෙහෙම ඇහුවොත් මරණය කියන එක ගැන මෙනෙහි කිරීම ධනාත්මක චින්තනයක්. හරිද? ඇයි ඒක ධනාත්මක චින්තනයක් වෙන්නේ? පළවෙනියෙන්ම බුදුරජාන් වහන්සේ ගැන අපිට ශ්‍රද්ධාවක් තියෙනවා. මේ ශ්‍රද්ධාව හින්දා අපි දන්නවා බෞද්ධ විදිහට භවගාමි ගමන තියෙනවා කියලා. නේද? මරණය කියන්නේ මේ ජීවිතය මේ ජීවිතේ සංදියක්. සසර ජීවිතේ එක සංදියක් මේ ජීවිතේ කෙලවර කරන තැන. සාමාන්‍ය අපේ සැලසුම සාමාන්‍ය අපේ හිත සැලසුම් හදන්නේ කොච්චර දුරකටද? මෝඩ පහේ ඇත්තෝ හරිද? ගොඩාක්ම ඇත්තටම කල්පනා කරන්නේ නැති ටිකක් බුද්ධිමත්කමක් නැති මිනිස්සු හෙට දවස ගැනවත් සැලසුමක් හදන්නේ නැහැ. සැලසුමට බැඳෙන්න කියලා නෙවෙයි මේ කියන්නේ. නමුත් සැලසුමක් තියෙන්න ඕනේ. හරිද? මැරෙන අපි මොකටද සැලසුම් හදන්නේ කියලා එහෙම නැහැ. බුදුරජාන් වහන්සේලා සැලසුමක් තිබ්බා. සැලසුමක් තියෙනවා. ජීවත් වෙලා හිටියොත් දැන් මැරෙනවා කියලා සැලසුම් හදාන්න නැත්නම් මැරුණ නැත්තම් ඒක නේද සැලසුමක් තියෙන්න ඕන ජීවිතේට සැලසුමට බැඳෙන්නේ නැහැ හිටියොත් මේ ටික කරනවා කියලා නමුත් සමහර නුවණ නැති ඇත්තන්ට හෙට දවසේ ජීවත් වෙන එක ගැනවත් සැලසුමක් නැහැ. සමහර අයට මේ සතිය ගැන තමයි කල්පනාව තියෙන්නේ. සමහර අයගේ කල්පනාව මේ මාසේ පඩිය ගත්තා ජීවත් වුණා. මාසෙ ගැන සැලසුමක් තියෙනවා. සමහර අය අවුරුද්දක් සැලසුම් කරනවා, සමහර අය ජීවිතේ සැලසුම් කරනවා. උගාක් අය අපේ පින්නත් නේ මරණය දක්වා වූ ජීවිතය සැලසුම් කරනවා 80ක් හිටියොත් මෙහෙමයි දරුවෝ හදා ගන්න ඕනේ අන්තිම කාලේ සලකන්න හැදෙන්න ඕනේ නේද විශ්‍රාම වැටුමක් තියෙන රස්සාවකට යන්න ඕනේ හ්ම් ඒක කියලා හොඳට ජීවිතය සැලසුම් කරගන්නවා නමුත් හුඟක් අය මරණයෙන් එහා සැලසුම් කරන්නේ නැහැ මරණයෙන් එහා සැලසුම් කරන්නේ නැහැ එයා සංසාර ජීවිතය වරද්ද ගන්නවා නමුත් මරණය ගැන මෙනෙහි කරන ඇත්තෝ මරණය ගැන දන්නේ නැත්තෝ මරණය ගැන සිහි ඇතිව නැත්තෝ එයාගේ සසර සැලසුම් කරනවා මරණින් මත්තේ මට මොකක් වෙයිද කියලා සැලසුම් කරනවා ඒක හරීම හරිම හරිම වටිනාකමක් ඇති වෙන්නේ එතකොටයි එයාගේ ජීවිතය එයා ඉක්මනින් කටයුතු කරන්න පටන් ගන්නෙ නිකම් පැත්තකට වෙලා ඉන්නේ නැහැ මට ලැබිලා තියෙන ජීවිතේ කෙටි මේක තුල මගේ සසර ජීවිතය සුවපත් කරගන්න ඕනේ කියලා ඒ අතෝ වේගෙන් වේගෙන් වේගෙන් කටයුතු කරනවා. එතකොට එයා පැත්තකට වෙලා අලසව මැරෙනවනේ ඉතින් කියලා ඉන්න කෙනෙක්ද? නෑ මරණ සතිය වඩනගෙන මේ ජීවිතය ගැන විතරක් නම් හිතන්නේ. එයා අන්න අර වගේ අලස දැනකට යන වැඩක් නෑ මොනවා කරත් වැඩක් නෑ අයියෝ මැරෙනවනේ. මේ ධර්මයේ පැත්තට එන ඇත්තෝ කම්මැලි පැත්තකට වෙලා ඉන්න මූණු එල්ලගෙන ඉන්න ක්‍රියාත්මක කරන්නේ නැති ලෞකික ජීවිතේ පවා ක්‍රියාත්මක කරන්නේ නැති නිකම් මේ නේද අනිත් අය දැක්කම අහක බලාගෙන යන පිරිසක් වෙන්න ඕන. දැන් මේ වගේ සංකල්පයක් තියෙනවනේ මේ සමාජයේ. හරිද? නෑ හොඳට hina වෙලා ඉන්න. නේද? මොකද සරණක් ගිය අය ධර්මය අවබෝධ කරන අය බුදුරජාන් වහන්සේගේ සරණ ගිය අය ඒ හිත්වලට වෙන කාගේවත් මත රඳා පවතින දෙයක් නෑ. නේද? ඒකින්ද අපි මරණය ගැන එක එක පොඩි දෙයක් මම මතක් කරන්නම්. එතකොට අපිට තේරෙයි මේ මායාවේ විශේෂය අපි අහුවෙලා තියෙන්නේ කියලා. හරිද? මේ බලන්න. අපිට වැඩියෙන් වටින්නේ කායික පැත්තද මානසික පැත්තද මරණයේදී මානසික පැත්තයි. ඇයි ඊළඟ භවයට හේතු වෙන්නේ පැහැදිලිවම අපිට සිදුවෙන මනසේ සිදුවෙන ක්‍රියාත්මක භාවය තමයි ඊළඟ භවයට හේතු වෙන්නේ. ඉස්සල්ලාම මරණයේදී ඊළඟ භවය තීරණය කරන කර්මය තමයි ආනන්තරීය පාප කර්මය. කෙනෙක් ආනන්තරීය පාප කර්මයක් හෝ පුණ්‍ය කර්මයක් කරලා තියෙනවා නම් පුණ්‍ය භාගීය පැත්තෙන් ආනන්තරීය නම් අපුණ්‍ය භාගීය පැත්තෙන් ආනන්තරීය නම් ආයේ කිසි දෙයක් නැහැ අනිවාර්යයෙන්ම ඊළඟ භවයේ ඒක ප්‍රතිසන්දෙනවා. මොනවද අපුණ්‍ය භාගීය පැත්තෙන් ආනන්තරීය? මව් මැරීම, පියා මැරීම, බුදුන්ගේ ඇඟේ ලේසෙල්ලීම ආදි වශයෙන් තියෙන දේවල්. ඒවා කෙරිලාද? මම දන්නේ නැහැ කෙරිලා දන්නේ නැහැ. නෑ ඒවා කෙරිලා නැහැ. නේද? ඊළඟට පුණ්‍ය භාගීය පැත්තෙන් ආනන්තකේ මොනවද? එහෙම එකක් තියෙනවා. ධ්‍යාන බලයක්. ධ්‍යාන බලයක් නම් අනිවාර්යයෙන් මේ ධ්‍යාන තලයට අදාළ පැත්තක උත්පත්ති ලබනවා. එතකොට දැන් ඒක කරගෙනද කියලා බලන්න ඕනේ. හරිද? ඒක හැබැයි ඔය එකපාරටම නේද ධ්‍යාන බලය කියන එක මේ <laughs> ඔය නහයාග හිත තියාගන්න පළවෙනි ධානයට එන්න ආ දැන් උඩට ගන්න දෙවෙනි ධානයට එන්න තුන්වෙනි ධානය මේ කෝලම් ධාන වගේක් තියෙන මේ කාලේ නේද? ඒවා නිකන් දාන්නේ වගේ ධාන වගේ නෙවෙයි. හරි. ඉතින් ඒ හදිස්සියෙම පහළ වෙනව නෙවෙයි කාරණා සහිතව කාරණා සහිතවයි මේක අපි තීරණය කරගන්න ඒ ගැන පස්සේ කතා කරමු. හොඳයි. එහෙමනම් ඒ දෙකම කෙරිලා නැත්නම් ආනන්තරීය පැත්තෙන් අපිට කිසිම සිද්ධියක් සිද්ධ වෙන්නේ නැහැ. අද හැන්දෑවේ මරනවා. එහෙනම් ඊළඟට එන්න තියෙන්නේ ආසන්න කර්මයයි. හරිද? ආසන්න කර්මය කියන්නේ මරණාසන්න කාලය වෙනකොට අපිට තියෙන පොඩි ඉන්ටර්විව් එකක්. හරි ඒක හරි ලස්සන වැඩක් මේ ස්වභාව ධර්මයේ තියෙන හරි අපූරු වැඩ පිළිවෙලක් ඒක. හරි? ඒක තමයි මරණ සිත් වේලි පහළ වෙනකොට ජවන් සිත් වල අඩුවක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට මේ යමක් දැකලා මෙහෙම අහලා දැකලා අඳුනගන්න පුළුවන් වෙන්න නම් ජවන් සිත් හතක් තියෙන්න ඕනේ. මරණ චිත්තවිති වල තියෙන ජවන් සිත් පහයි. ඒකින්ද මේ දැන් මරණ චිත්තවිති පහළ වුණාට පස්සේ අපි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ රූපයක් පෙන්වුවාට අර පිරිත් ඇසෙව්වට හරියන්නේ නැහැ. චිත්තවිති පහළ වුණාට පස්සේ බෑ. ඒ අයේ චිත්තවිති පහළ වෙන්න ආසන්න කාලයේදී තමයි මේක කරන්න ඕනේ. හරිද? එතකොට අන්න අර ටික තමයි අර මම කිව්ව චිත්ත විස්පාද යන කාලේ ඒ ආසන්න කාලේ මෙයාට එතකොට බලන්න පින්නත් මොකුත් බාහිරෙන් එන අරමුණු වලින් මොකුත් ගන්න බෑ. ආන් ඒ වෙලාවේ තමයි පුඤ්ඤාභී අපුඤ්ඤාභී ආනෙන්ජාභී සංස්කාරයන් කරපේවා ඉස්මතු වෙලා එන්නේ. හරිද? කරපු පින්පව් ධාන ආදී භාවනාවන්ගෙන් සිද්ධ වෙච්ච දේවල් තමන්ගේ පැත්තෙන් ඉස්මතු වෙලා එන්නේ ඒ මනසෙන් නැగిලා එන්නේ බලන්න අරමුණු එන්නේ නැත්තම් කිසිම දෙයකින් මේ බාහිරින් කිසිම දෙයකින් අරමුණු එන්නේ නැත්තම් අතීතේ ඔක්කොම නැగిලා එනව නේද? ඒ වගේ අතීතේ ප්‍රබල වෙච්ච ඒවා හේතු වෙලා ප්‍රත්‍ය වෙලා නැగిලා එන ඒ වෙලාවට චේතනාවක් විදිහට. හරි දැන් මේ ඉන්නකොටත් අපිට අතීත දේවල් නැగిලා එනවා නේද? අන්න බලන්න ඒ වුණාට දැන් මට මම මෙහෙම එකක් කියනවා දැන් දැන් දැන් මට මේ වෙලාව තරහ ගියා කියන්න හදිස්සියෙ ඊළඟ සිතත් හුඟක් වෙලාවට තරහා මේ වෙලාවේ ලොකු ශ්‍රද්ධාවක් ඇති වුණා කියන්නකො. ඊළඟ හිතත් ශ්‍රද්ධාවක්. ශ්‍රද්ධාව අඩු වැඩි වීමක් තියෙනවා. ඒ වගේ මරණ චිත්තවේදී පහළ වෙන්න ඔන්න මෙන්න කියලා මට ඇති වුණේ ශ්‍රද්ධාවක් නම් ඊළඟ සිතත් බොහෝ විට ශ්‍රද්ධාවක්. නේද? මරණ චිත්තවේදී පහළ වෙන්න ඔන්න මෙන්න කියලා මට ඇති වුණේ තරහක් නම් ඊළඟ සිතත් තරහ. ඊළඟ සිත එහෙනම් අර චිත්තවේදී ටික එන්නේ තරහයි. අය වෙනස් වෙන්න වෙන මොකුත් එන්නේ වෙන බාහිරින් එන දෙයක් එන්නේ නැහැ. ඔන්න ඔතන භයානක තැනක්. හරිද? කෙටි කාලීනව හෝ නරක උත්පත්තියක් ලැබෙන්න හේතුවක් වෙන්න පුළුවන්. අපි හිතමු ගෙදර කවුරු හරි ඉන්නවා රුස්සන් නැති කෙනෙක් මට. මේ රුස්සන් නැතිකම තියෙන්නේ ඒ ඒ කෙනාගේ වැරද්ද නෙවෙයි කාගේ වැරද්දද? මගේ පැහැදිලිව මගේ වැරද්ද ඒක අපි අවධාරණයෙන් තේරුම් ගන්න ඕනේ. මගේ වැරද්දයි රුස්සන් නැතිකම. හරිද? මොකද මම ශාන්තභාවයටපත් උනේ නැති නිසාවෙන්. එහෙනම් ඔන්න මොකද වෙන්නේ දැන් මට මගේ මරණය සිද්ධ වීගෙන දැන් මම ඇඳට වැටිලා කතා කරගන්න බැරුව අතපය උස්ස ගන්න බැරුව ඉන්නවා යන්තම් ඇස් දෙක පේනකොට අන්න අර රුස්සන්නෙම නැති කෙනා වතුර විදුරකුත් තරන් එනවා. හරිද? ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. අය ආසන්න කර්ම විදිහට එන්නේ ඒක. අධික තරහක් යනවා. ඒත් එක්ක මරණ චිත්ත වේති පහළ වෙන්න පටන් ගන්නවා. එහෙනම් තරහ තරහ සිත් වේලි තමයි මරණ සිත් වේලිය පහළ වෙන්නේ. මේ මොකද කරන්නේ එතකොට? ගෙවල් වල වටපිටේ නේද තරහකාරයෝ තියාගෙන එහෙම හරියන්නේ නැහැ. ඒ තරහ විතරක් නෙවෙයි නේද? සමහර දරුවෝ ඉන්නවා අවුරුදු ගාණක් අම්මලා තාත්තලාගෙන් ඈත් වෙලා ඉඳලා අම්මා තාත්තා එක තැන් වුණා කියලා ආරංචි වෙනකොට මැරෙන්න සතියකින් විතර මැරෙයි වගේ කියලා දැනෙනකොට ඉන්න රටක ඉඳන් හරි අර කොහේ හරි තැනක ඉඳන් කාණ්ඩ බොණ්ඩ නාන්න අඳින්න ඔක්කොම අරගෙන නේද පොදි බැඳගෙන මුණුපුරෝ ටිකක් තරන් එනවා ඇවිල්ලා අර උන්දට නේද මිදි කවනවා ඇප කවනවා ඔළුව අත ගන්නවා මූණ ඉපිනවා නේද ඉවරක් නැතිව කරනවා අර මරණාසන්නව ඉන්න කෙනාට දැන් හිතෙනවා අනේ මට තව ඉන්න තිබ්බනේ එපා වෙලා තිබ්බේ යාට දැන් එයා අත ඇරිලා තිබ්බේ දරුවෝ ටික හරිද අත ඇරිලා තිබ්බේ අන්තිම සතියේ මෙයා මොකද කරේ ඉන්නකම් බැලුවේ නැහැ මැරෙන්න දෙන්නෙත් නැහැ අනේකද මම කාරුණික ආයාචනයක් කරනවා ඉන්නකම් බලන්න අවස්ථාවක් ලැබුණ නැත්නම් චෝදනාවක් නෙමෙයි අවස්ථාවක් ලැබෙන්නේ නැති අය ඉන්නවනේ. මැරෙන්න වැටුනහම ඔය එන්නේ කාගේ හිත හදාගන්නද? තමන්ගේ හිත හදාගන්නයි එන්නේ. ඒක කරන්න එපා. ඒ හිතිය විදිහටම ඉන්න. මේ දෙමාපියන්ට කරදරයක් ඒක. අන්තිම මොහොතේ ගිහිල්ලා අන්තිම මොහොතේ ගිහිල්ලා උතෙන්ට ගිහිල්ලා නාඩගම් ටික නටන්න ගත්තාම අඬාගෙන වැළපීගෙන ඒ වෙන මොකටද නේ තමන්ට තියෙන ආදරේට මම අන්තිම මොහොතේ අපේ අම්මගේ ඔළුව අතක ගා ඉන්නලා තමයි අපේ අම්මා මැරුණේ කියලා හිත පොඩ්ඩක් හදාගන්න එන්නේ. ඒක නම් කරන්න එපා දරුවනේ. ඒක කරන ලොකු අසාධාරණයක්. පුළුවන් නම් ඊට කලින් නේද එයාගේ හිත හදන්න උත්සාහ කරන්න ඕනේ. එන්න බැරි වුණා නම් අන්තිම සතියේ පුළුවන් තරම් වෙන කවුරු හරි දම්බල සලකන්න. පුළුවන් තරම් සල්ලි එවලා එවලා එවලා එවලා එවලා නේද වෙන කවුරු හරි දාලා වෙන කවුරු හරි දම්බල සලකවන්න ආදරේ නම්. ඒක තමයි හොඳ නැත්තම් එයාගේ ආසන්න කාලේ එයා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඉතින් ඒක දරුවන්ගේ වැරද්දට වැඩිය උතෙන්දී අසරණ තත්යකටපත් වෙන්නේ නැතුව ඉන්න නම් කවුද හිත හදාගන්න ඕනේ? අපි අපේ හිත හදාගෙන තියාගන්න. ඕහම නෙවෙයි ඇවිල්ලා ඔළුව අත ගෑවනේ මොනවා කරත් මගේ හිත නම් ඇලෙන්නේ නැහැ. මේක මායාවේ විෂය කියලා හිත හදාගෙන තිබුණා නම් හරිද? හරිද? හොඳයි මෙහෙම හිතන්න. දැන් මේ මරණ ඇඳේ ඉන්න අම්මට හිතන්න ඕන විදිහ මම කියන්නේ අම්මට හෝ තාත්තට. ආ මුන්දෑ ළමයි ටිකක් අරන් ඇවිල්ලා. හරිද? බැරි වෙලාවක්වත් මම මැරෙන්නේ නැතුව ආය අතපය දඟලලා නැගිටලා හොඳට උයා ගන්න පුළුවන් තත්ත්වයටපත් වුණොත් මුන්දෑ මොකද කරන්නේ? ළමයි ටිකත් අරගෙන වහාම වහාම යනවා. නේද? ආන් එහෙම හිතන්න ඕනේ. ඇලීමක් එහෙම හිතනව නෙවෙයි නේද? හ්ම්. මෙයා අනිවාර්යයෙන්ම යනවා. මේ නම් ඇවිල්ලා තියෙන්නේ මගේ සසර ජීවිතේ විනාශ කරන්න ආපු තරහෙන් එහෙම නෙවෙයි මේ වචනෙන් හිතුවර කමන්නේ නැහැ. යස්සේ කෝ යස්සනියක් තමයි තරහෙන් නෙවෙයි හැබැයි තරහෙන් හිතුවොත් ඉවරයි ඉන්නකනුත් මම මෙයාටමයි කත් ඇද්දේ නේද දැනුත් මේ ඇවිල්ලා තියන්නේ ඉදිරි ටිකක් ඉවර කරන්න ඒකද මම එයාත් එක්ක තරහක් ගන්න ඒක එයාගේ හිත හදාගන්නේ ඇවිල්ලා තියන්නේ නේද නමුත් මම බැඳෙන්නේ නැහැ මොකද බැරි වෙලාවක්වත් මම නැගිට්ටොත් මෙයා යනවාමයි හරිද අනිවාර්යෙන් මෙයා යනවාමයි ආන් ඒ විදිහට අපිට හිතන්න පුළුවන් විදිහක් තියෙනවා මේවා ගැන මරණයට සාධාරණව අපි හිතුවොත් අපිට හුඟක් වෙලාට හිත හදාගන්න පුළුවන්. දැන් ආසන්න කර්මයෙන් බේරෙන්න දැම්මම වැඩ පිළිවෙල හදාගන්නේ කවුද? නේද? මේ පංච උපාදානස්කන්ධය මායාගේ විෂය. මේකෙන් බේරෙන්න ඕන මම. මේකට ඇලිලා හරියන්නේ නැහැ. ඇලුනොත් විනාසයි. ඇලුනොත් විනාසයි. ඒක නිසා ඔන්න ඔය විදිහට ගැලවෙන්න පුළුවන්. මරණය ගැන හිතලම ගැලවෙන්න පුළුවන්. හොඳයි. ආසන්න කර්මයට කර්මයෙන් බේරෙන්න තියෙන ක්‍රමයක් හොයාගත්තොත් හොඳ නැද්ද? නේද? මේ බණ ටික කියනකොට තව මොහොතකින් මැලොත් බොහොම හොඳයි. නේද? කාටද හොඳ? හොඳයි. කොයි කෙනාටද හොඳ? මම මේ බණ ටික කියනකොට ඇයි? එතකොට දැන් මේ මරණ චිත්තයේදී පහළ වෙන්න ගත්තොත් හරිද? එහෙනම් ආසන්න කර්ම වෙන්නේ මේ ධර්මය. ඔකොටම එහෙම වෙයිද දන්නේ කියන්න බෑයි. සමහර ඇත්තෝ මේ බණ අහන ගමන් කියන මොකක්වත් ඇහෙන්නේ පරණ කොහෙට හරි ගිහිලා හිටියද නැද්ද ටිකක් <laughs> අන්න බලන්න ඒන් එහෙම කොහෙද වැඩියෙන්ම අපේ හිත යන්නේ අතීතයේදී ප්‍රබලව ආශ්‍රය කරපු තැන්වලට අපේ හිත වේගෙන් ඇදි ඇදි ඇදි යනවද නැද්ද? අන්න සමහර වෙලාවට මේ ආසන්නයේ යමක් සිද්ධ වෙනවද? ආසන්නයේ යමක් සිද්ධ වෙනවද? ඒ ආසන්නයේ යමක් සිද්ධ වෙන දේ සිද්ධ වෙද්දී එයාගේ හිත තියෙන්නේ කොහෙද? වෙන අතීතේ ප්‍රබලව එහෙනම් අපි ගිහින් කෙනෙකුට බුදු පිළිමයක් පෙන්නන්න දැන් මැරිගෙන ඉන්නේ. හැබැයි එයාගේ හිත තියෙන්නේ ඊට වැඩිය ගොඩක් එහා ගිය දෙයක. හරිද? අපි ගිහලා යට පිරිත් දාගෙන ඉන්නවා. හැබැයි එයාගේ හිත තියෙන්නේ අන්න එහෙම ඉන්න. ඔන්න සමහර ඇත්තන්ට දැන් මම දන්න මුව මරපු පුද්ගලයෙක් ඉන්නවා. එයාගේ අන්තිම කාලේ ආ වැලි මුව කෑ ගහනවා වගේ කෑ ගහන්න පටන් ගත්තා. අපි දැකලා තියෙනවා සමහර අයගේ සිහිය නැති වෙන අන්තිම කාලය වෙනකොට. එකම දෙයක් ගැන කියෝ කියෝ කියෝ කියෝ ඉන්නවා. හරිද? ඒ වගේ මරණාසන්න කාලය වෙද්දී ආසන්න කර්මය ක්‍රියාත්මක නැහැ. ඊට වැඩිය ප්‍රබල වෙනවා. ඒකට කියනවා ආචින්න කර්මය කියලා. එයාට චේතනාවෙන් එයා වැඩියෙන් පුරුදු පුහුණු කරපු දේ. අන්න ඒක හොඳ පැත්තට හරව ගන්න පුළුවන් අපිට. හරි? ආසන්න කර්මය හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒකෙන්ද මේ පුරුදු පුහුණු කරපු දේ හොඳ තත්ත්වයට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් මෛත්‍රී සිත් පුහුණු පුහුණු කරොත් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් අසුබය පුහුණු කරොත් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් හරිද? එහෙම නැත්නම් අනිත්‍ය පුහුණු කරොත් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් අනිත්‍ය සිප්පේරි හැදෙන විදිහට මම අනිත්‍ය මෙනෙහි කරා. මට ඒකේ මොකුත් මාර්ගඵලයක් ලැබුණේ නැහැ. මාර්ගසිතක් හෝ ඵලසිතක් හෝ පහළ වුණේ නැහැ. නමුත් මම හොඳට භාවනාව වර්ධනය කරලා. ඒ කියන්නේ මම නිබඳව අනිත්‍ය පුරුදු කරලා. නිබඳව බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා බුද්ධානුස්සතිය වඩලා හොඳට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පුරුදු කරලා. ආන්ගේම ප්‍රබලව පුරුදු කරලා තියුණොත් හරියට මෙන්න මේ වගේ. හරි? දැන් මම උදාහරණයක් කියනවා ලස්සන උදාහරණයක් තියෙනවා. ඒක පත්‍රයක මම දැක්කා තියෙනවා. ඒක අම්මා කෙනෙක් එක තැන් වෙලා ඉස්පිරිතාලේ නැවතුණා. නැවත වෙලාවෙ ඉඳන් මේ අම්මා කියන්නේ එන එන කෙනාගෙන් අහන්නේ බුද්ධ පූජාව තිබ්බද? බුද්ධ පූජාව තිබ්බද? මොකද එයා හැමදාම ගෙදර බුද්ධ පූජාව තිබ්බ කෙනෙක්. හරි? දැන් බලන්න එයා මුණුපුරාට ආදරේ කියන්නකෝ. දැන් අපිට අපි ඕන කෙනෙක් දැක්කහම ඉස්සෙල්ලාම අපේ හිතේ බුරබුරා නැගෙන දේ තමයි ක්‍රියාත්මක කරන්න හදන්නේ. ඒක අපේ හිතේ හැටි. මෙයාට මුණුපුරාගේ හොඳ නරක අහන්නත් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා මුණුපුරාගෙන් අහන්නේ මොකද්ද? අයන මුණුපුරාට වැඩි යාට වටින්නේ බුද්ධ පූජා. දැන් බලන්න මුණුපුරත් එනවා ළඟට. ඒත් එකේ අර බුද්ධ පූජා ගැන හැඟීමකුත් තියෙනවා. හරිද? අන්න ඒ වගේ ඒ වගේ දබාන එයාට අනිවාර්යයෙන්ම අපිට පැහැදිලි හැම වෙලෙම අහන්න බුද්ධ පූජාව තිබ්බත් ඒක. එහෙනම් අනිවාර්යයෙන් පැහැදිලි ආචින්න කර්මය මේ ප්‍රබල වෙලා තියෙන පුරුදු කරපු එක. ඒ වගේ අපි මොකක් හරි කුසල හැඟීමක් ප්‍රබල කරලා තිබුණොත් ආසන්නයේදී මොන වගේ දේවල් ආවත් අපේ හිත එතෙන්ට රිංගනවා. හරි? අනිත්‍ය ප්‍රබල කරගෙන තිබ්බොත් අර දුවට හරි පුතාට හරි ඇවිල්ලා අර විදිහට කරන්න බෑ. එයා දන්නවා හොඳට මේ ආවට මේක අනිත්‍ය වෙනවා. මරණය ප්‍රබල කරලා තිබ්බොත් ඒත් එහෙමයි. හරිද? ඒකින්ද අපිට මේ මේ හිත රැකගන්න අසුබ භාවනාව, මරණ සතිය, බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අනිත්‍ය සංඥාව, ආදීනව සංඥා විශේෂයෙන් නේද? හුඟාකටිය කරන්නේ මොනකද්ද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ඝාන රෝගෝ, ජීව රෝගෝ, කාය රෝගෝ, සීත රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ මේ විදිහට මේ ශරීරය රෝග ආකාරයක් කියලා මේ ශරීරය ගැන කලකිරෙන විදිහට කරන මෙනෙහි කිරීම. හරිද? නැත්නම් අපි මේ මේ චුට්ටකට ඉස්සෙල්ලා දින කීපයකට ඉස්සෙල්ලා කතා කරේ වදකතෝ කියලා නේද? මේ ශරීරය වදකෙක් වගේ මේ වේදනාව වදකෙක් වගේ සංඥාව වදකෙක් වගේ නේද? සංස්කාරයේ වදකේ අන්න දුව හරි පුතා හරි ඇවිල්ලා අවසාන වෙලාවේ නටනකොට ළඟ හරි පරණ මතකයේ ඔක්කොම ටික එනවා මොකද්ද කරන්නේ ඔන්න වදකයා හොඳට තේරෙනවා එන්න වදකයා කියලා තේරෙනවා හිතේ ආදරය ඇති වෙනවා මෙන්න වදකයා කියලා තේරෙනවා. නැගිටලා තව ඉඳ තියෙනවා කියලා තේරෙනවා. තමන්ගේ හිතේ ඇති වෙන සංස්කාරයේ වදයක් වගේ තේරෙනවා. මේ ශරීරය ආදීනව තේරෙනවා. ඉතින් මේ ඉපදිච්ච ජීවිතයේ තියෙන ආදීනව දකිමින් මරණයටපත් වෙන්නේ. ආදීනවත් එක්ක හිත ඇලෙයිද? නේද? මාත්‍යක මේ සියලු දේ අතහැරීමම සැපයයි කියලා තමන්ට දැනෙන විදිහට තමන්ගේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. ඉතින් අන්න ඒ විදිහට පුරුදු කරලා තිබුණොත් යම් විදිහකට මරණය කිට්ටු වෙනකොට පින්නත් ඔන්න ඔය ටික පසක් වෙන්න පටන් ගන්නවා. මරණයත් එක්ක ඇති වෙන අධිකතර වූ වේදනා Tamanට මේකේ ආදීනම මෙනෙහි වෙන්න හේතු වෙනවා. ඉතින් සිහියෙන් මරණය සිද්ධ කරගන්න පුළුවන් ආචින්න කර්මය. හරිද? ඊළඟට ඔය ඔය තුනම ක්‍රියාත්මකුන් නැත්නම් අහම්බෙන් වගේ එන සිතුවිල්ලකින් සිතුවිල්ලක් හේතු වෙන එකට කියනවා කටත්තා කර්මය කියලා. දැන් මොකද කියන්නේ? මරණයට ලෑස්ති වෙලාද දන්නේ නැහැ මේ දවස්වල. නැතුන් නැත්තම් මොකද වෙන්නේ? බැරි වෙලාවක්වත් වැරදීමක් වුණොත් මොන තරම් භයානක ඉරණමකට යන්න පුළුවන්ද? අද අපිට කොච්චර ධනෙ තිබ්බත් කොච්චර බලය තිබ්බත් හ්ම් එළදෙනක් වුණොත් බල්ලෙක් වුණොත් මේ වචනයක් කතා කරගන්න බෑනේ. හැම වෙලෙම තේරෙන්න ඕන අපිට. නේද කූඹියෙක් වෙන්න පුළුවන් ගෙම්බෙක් වෙන්න පුළුවන් අරියෙක් වෙන්න පුළුවන් ඉබ්බෙක් වෙන්න පුළුවන් කුකුලෙක් වෙන්න පුළුවන් සර්පෙක් වෙන්න පුළුවන් ප්‍රේතෙක් වෙන්න පුළුවන් භූතෙක් වෙන්න පුළුවන් මලයකෙක් වෙන්න පුළුවන් මේ කාටද කියන්නේ නේද තිරසන් ජීවිතයකට පත් වුණොත් ඒ භයානකකම කෙනෙකුට හිතේ මට නම් එහෙම වෙන්නේ නැහැ හිතුවක්කාර හිත මායාගේ විශේෂයේ තියෙන හිත අපිට කියනවා නෑ ඔහෙට එහෙම වෙන්නේ නෑ හරිද පොඩි කාලේ හිතුණාද නැද්ද දැන් අපිටම අපිට දියවැඩියාව හැදිලා කියලා. හැදෙනකම්ම හිතුනේ මොකක් කියලාද? නෑ නෑ ඔය අනිත් අයට හැදුනට මට නම් හැදෙන්නේ නේද? හ්ම් දැන් ගොඩේ කට්ටියට පිරිකා හැදිලානේ. මේ හැදිච්ච නැති අපිට මොකද හිතෙන්නේ? නෑ නෑ මට කවදාකවත් එහෙම එකක් නම් හැදෙන්නේ නෑ. අන්න එහෙම ඒ වගේ මත්වීමක් තියෙනවා අපිට. ඒ වගේම මම තිරසං අපාය යන්නේ නෑ. තිරසං සත්තු කියන්නේ මේ තාක්ෂණික විද්‍යාවෙන් හදපු අයද? නෑ මේ ස්වභාව ධර්මයේ අපි වගේම ඇහැ කන නාසය දිව ශරීරය මනස තියෙන යම් කිසි වැඩ පිළිවෙලක් එතන. මේකත් වැඩ පිළිවෙලක්. මේක ඒක වෙන්නේ හැටි වෙලාවක් යන්නේ. යන්නේ නැහැ. හරිද? එහෙනම් එතෙන්ටපත් වුණොත් කාට කියන්නද මොනතරම් දුක්ඛිත තත්යකට පත් වෙනවද කියලා මෙනෙහි වෙනවා මරණ සතිය වඩන කෙනාට. අද හැන්දෑවේ මාව මලොත් හොඳට මරණ සතිය වඩන කෙනාට ඒක මතක් වෙනවා පින්නත්. අද හැන්දෑවේ මාව මලොත් මගේ අතින් වැඩියෙන් සිද්ධ වෙලා තියෙන්නේ පින්ද පවුද කියලා මෙනෙහි කරනවා මරණ සතිය වඩන කෙනා. අද ලෑස්ති වෙන වැඩේට ආසන්න ඒකයි මම මානසික පැත්ත කතා කරේ. හරිද? ඔය සිද්ධිය සිද්ධ වෙන වෙලාව ගැන පොඩ්ඩක් බලන්න. මේ මේ ලෝකෙත් එක්ක මම සම්බන්ධයි. නේද? ඇහෙන් තියෙන සම්බන්ධය නැති වෙනවා. ඇස් හරියට ඇස් පේන්නේ නැතුව යනවා. ආය මේ ලෝකෙ කිසිම කෙනෙක්ව දකින්න හම්බෙන්නේ නැහැ. කන් දෙක අගුල් වැටුණා වගේ ඇතුළට හිර වෙනවා. ආයෙ මේ ලෝකේ කිසිම සද්දයක් අහන්න හම්බෙන්නේ නැහැ. හරිද? කෑ ගහන්න විතරයි දැන් පුළුවන්. එහෙනම් මට මොකද්ද වුණෝ කියලා කෑ ගහන්න හදනකොට උගුරෙන් දැන් මේ වෙලාවේ මම කෑ ගහනවනේ මේ නේද? කෑ ගහන්න මම මගේ හිතෙන් එන වේගයත් එක්ක ඒකට අදාළ සැකසීම දිව තොල් නේද උඩුතල්ල ඒවයින් සකස් වෙලා වචන ටික එළියට පයින්නවා. ඒ වෙලාව වෙනකොට තමයි. මොකුත් එන්නේ නැහැ හරියට. ගන්න බෑ. වචන පිට වෙන්නේ නැහැ. හීනෙන් බය වුණා වාගේ හරියට නිකන්. කතා කරන්න උවමනාව තියෙනවා කතා කරන්න බෑ. දැන් අතපය උස්සලා මොන හරි කියන්න උවමනාව තියෙනවා. අතපය උස්ස ගන්න බෑ කිලෝ 20ක් 25ක් 30ක් 40ක් බරයි වගේ දැනෙනවා. අසරණ වුණා මාව හිර වුණා. මේ ලෝකේ නිදහසේ හිටිය මාව හිර කරා, තද කරා නේද? යන්න යන්නේ දැන්. ආන්ගේ වෙලාවට තමයි ඔය කියන පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන්ගේ පහළ වීම. ඉතින් එවැනි තත්වයකට මාව තාත්විකව මුණ දෙනකොට මොන වගේ තත්වයක් එයිද? මේ මොහොතේ නොදක ඉන්න බැරි, නොඅසා ඉන්න බැරි, නොවිද ඉන්න බැරි යමක් මේ මොහොතේ Tamange හිතේ කැකහැරෙනවා නම් මට දකින්න නැතුව ඉන්න බෑ එක දවසක්වත්. හ්ම් මට අහන්න නැතුව ඉන්න බෑ, මට නොකා ඉන්න බෑ, ඒවත් තියනවා නේ ළඩේ. දකින්න නැතුව ඉන්න බැරි ළඩේ එහෙම. තේරුණාද දන්නේ නුවණ තියෙන ඇත්තෝ අන්න ඒක පුහුණු කරනවා. දින 10ක් ඔය හරි භාවනා මධ්‍යස්ථානට ගිහලා භාවනා නොකර හරි ඉන්න. හරිද? කැලෑවේ පැනලා ඉඳලා පුරුදු කරන්න. පොයේ දවසේ ගෙදර සිල් ගන්න නැතුව පන්සලට යන්න ඉස්සෙල්ලාම පටන් ගන්න. යනකොට අතහැරලම දාලා යන්න. ඇවිල්ලා තියෙන දේක් බාර ගන්න බලාගෙන. නේද? හ්ම් මේකෙම ඇලි ගලී ඉන්න නැතුව දැන් අතහරින්න පුරුදු කරන්න ඕනේ. අතහැරීම පුරුදු කරගන්න ඇයි වෙන මොකටවත් නෙවෙයි මරණයත් එක්ක මහා භයානක තත්යකටපත් වෙන්න පුළුවන් ඒ මොහොත වෙනකොට. ඒකින්ද මේ පංච උපාදානස්කන්ධයම මරණයේදී මරණය මරණය ඒක පංච උපාදානස්කන්ධය කියන්නේ මම හොඳයි, සුවයි, සුන්දරයි කියලා ගත්තට මරණයේදී විනාශ වෙන එකක් ඒක. නේද? මගේ ජීවිතයට ගත්ත සියලු දේ විනාශ වෙනවා, නැති වෙනවා. අන්න ඒ තැනත්තාට පින්වත්නි අර අපි මෙච්චර දවස්ම කතා කරපු අනුලෝම කන්තිය කියලා කියන අනුලෝමික ශාන්තිය කියලා කියන හොඳට තේරෙනවා නම් දැන් අර හොඳට තේරෙනවා නම් මම ඇලිලා බැඳිලා ඉන්න දේවල් හැම එකක්ම මරණයත් එක්ක අයින් වෙනවා. තවත් දේවල් අලෝගත්ත කියලා වැඩක් නෑ කියලා තේරෙනවා නම් බැඳීම් අයින් වෙනවද නැද්ද? දැඩි නොසන්සුන්කම් අයින් වෙනවද නැද්ද? එතන කුසලයේ හිත පිහිටනවද නැද්ද? අකුසල් දුරු වෙලා කුසලයේ හිත පිටන සමහරවිට බේර ගන්න බැරි ඉඩම් එක්ක සමහර අය රණ්ඩු අල්ලනවා. ඒ අය හම්බුණාම මට මෙහෙමත් කියලා තියෙනවා. මට මේ ඉඩම බේරලා දීලා ළමයින්ට මැරුණත් කමක් නැහැ. <laughs> ඒ කියන්නේ අය ඉපදිලා තියෙන්නේ මොකටද? ඉඩමක් බේරලා දීලා මැරෙන්නයි. අනිත් අයට. ඒකට තමයි අය ඉපදිලා තින්නේ. මහා පුදුම කතා කියන්නේ. හරිද? එහෙම කියනවා. මට මේ ළමයින්ට උගන්වලා නේද? රස්සාවල් හොයලා දීලා පරස්සාවල් ටික කරලා දුන්නාට පස්සේ මලත් කමක් නැහැ. එතකොට එයා ඉපදිලා තින්නේ දෙන්නෙක්ව හදලා රස්සාව හොයලා දීලා පරස්සාව හොයලා දෙන්න තමයි එයා ඉපදිලා. එයාගේ ජීවිතේ ඉපදිලා තින්නේ ඒකට. ඊටත් වැඩි එකක් තියෙනවා සමහර අතෝ. මට මේ ගේ වැඩ ටික ඉවර කරගෙන මලත් කමක් නැහැ. <laughs> නේද මේ මේ මොකද මායාගේ વિષය තේරෙන්නේ තේරෙන්නේ නැහැ. එයා ඉපදලා තියෙන එහෙනම් ගයක් හදන්න ඉපදලා තියෙන. නේද? පිසු විකාර වගේද නැද්ද ඒවා? නේද? ඉතින් අන්න ඒ தත්වයෙන් අත මිදලා අපි සසර ජීවිතය ගැන අදහසක් ඇති වෙන්නත් කුසල් වර්ධනය කරගන්නත් පංච උපාදානස්කන්ධය කෙරෙහි හිත ඇති වෙන්නේ ඇලෙන්නේ නැති වෙන්න මරණය ගැන නිබඳව මෙනෙහි කරන්න ඕනේ. මට මේ එකතු වෙලා තියෙන සියල්ල මගේ ශරීරයත් මගේ හිතත් අනුන්ගේ ශරීරත් අනුන්ගේ හිතත් කියන ඔක්කොම මායාවේ විශේෂයි දේවල්. හ්ම්. මායාවට අයිති දේවල්. ඒ විදිහට මෙනෙහි කරපුවාම අපිට අපේ හිත මේ පංච පාදානස්කන්ධයේ දැඩිව ඇලි ඇලි ඇලි ඇලි විසිරෙන එක අයින් වෙනවා. දැනට ඉන්නේ අපි කිසිම සාන්තභාවයක් නැත හැම වෙලේම හොයනවා හොයනවා අපේ හිත. නේද මේ හිත විසිරෙන විසිරිලා චිත්‍රයකට අඳින්න පුළුවන් නම් ප්‍රස්ථාරයකට අඳින්න පුළුවන් නම් ඒක හැමදාම කටු ගාපු කොලයක් වගේ. ඒ තරම් නේද ලෝකසිතේමක් අරගෙන විසිරෙන තැන අඳින්න පුළුවන් නම් ලංකාසිතේමක ලංකාසිතේම සම්පූර්ණයෙන්ම වැහෙනවා. නේද? ඒ තරම් වේගෙන් මේක මේක විසිරෙනවා. අන්නේ විසිරෙන්නේ ඔක්කොම මේ මායාවේ දේවල් වලට. නේද? පාරක යන්න බෑ. නේද? බෙල්ල එහාට මෙහාට කර කර වටපිට බල බල යන්න ඕනේ. ඒ හැම දෙයක්ම එහෙමයි. ඒ ඔක්කොම අදිවට දැන් වැඩි පාරවල් වල යන්නෙත් නැති වෙන්න මම අර හැමදාම කියන්නේ. අතේ තියාගෙන ලෝකෙ බලන එකක්. ලෑස්තිකට ඒකෙන් බල බල ඉන්න ඇස් දෙක කලව ගන්න බැරුව නේද? කොහෙද ඉන්නේ මොනවක්වත් දන්නේ නැති මේ මේ වගේ ජීවිතයකටපත් වෙච්ච අපි අසාන්තව ජීවත් වෙන මේ හිත මරණය මෙනෙහි කිරීම මොකද වෙන්නේ? ශාන්ත භාවයටපත් වෙනවා හිත එක තැන් වෙනවා හරිද ලෝක විශේෂෙහි මායාවේ විශේෂෙහි හිත විසිරෙන්නේ නැතු වෙනවා ක්‍රමානුකූලව මෙන්න මේකත් එක්ක විශාල සෝදායක තත්වයකටපත් වෙන ශාන්ත ස්වභාවයක් එනවා ඒ හිත යමක් ප්‍රාර්ථනා කරන්නේ නැති වෙනවා ඒ හිත යමක් ප්‍රාර්ථනා කෙරෙන්නේ නැති තත්වයටපත් වෙන පින්නත් හරිද ඉතින් අන්න ඒ තත්වයටපත් වුනහම කියනවා අනුලෝමික ශාන්තියටපත් වුණා. මේ පංච උපාදානස්කන්ධයෙන් හිත ගැලවෙනවා. මේක මම මේ කියන තරම් සරල නෑ. හරිද? මේ ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හරිද? මේ හැඟීම ප්‍රබල කරපුවාම මරණය ගැන තියෙන හැඟීම ප්‍රබල කරපුවාමයි මේ தත්වෙටපත් වෙන්නේ. අන්න එතකොට තමන්ගේ හිත පංච උපාදානස්කන්ධයෙන් ගලව ගන්න පුළුවන්. හරිද? මරණය ගැන මෙනෙහි කරලා මේක කරන්න පුළුවන්කම තියෙනවා. බුදුජානක වහන්සේ කායානුපස්සනාවේ කමඨහන් 9ක්ම මරණය මිශ්‍ර කරගෙන තියෙන එක. ඒක අපිට ලොකු භාග්යක් තියෙන දෙයක්. ඉතින් ඒකත් එක්ක කොච්චර ලාභ ලැබෙනවද? අන් අයගේ මරණයේදී කම්පාවකටපත් වෙන්නේ නෑ. Tamanට ලොකු මානසික පීඩාවක් එන්නේ නෑ. මරණය පැත්තකින් තිබ්බාවේ කෙනෙක්ගේ නපුරු වචනයකටවත් කම්පාට අනේ ආයතරයක් මේ වචනේ හොඳ කරගත්තා කියලා ඉවරලා ඉතින් ආයෝක නේද මාව මැරෙනවානේ ඉතින් ඔය මැරෙන මට මේක හොඳ කරගත්තා කියලා නෑ මාවත් වෙනස් වෙන කී වචනේත් වෙනස් වෙන ඕන වෙලාවක නේද එහෙනම් හිත උපේක්ෂාවේ පිහිටනවා, ශාන්තියේ පිහිටනවා. හරි ඉඩම් කඩම් ගැන, ගෙවල් දොරවල් ගැන Tamanට ජීවත් වෙන්න ඕන විදිහට අල්පේච්ඡ සකස් කරගන්නවා මිසක් ආ මැරෙන්න හදන්නේ නෑ. නේද? මැරෙන්න හදන්නේ නෑ. ඒකින්ද ශාන්ත ස්වභාවයෙන් ජීවත් වෙන්න පුළුවන්, සිහියෙන් ජීවත් වෙන්න පුළුවන් නේද? අය බවට කෙනෙක් බවට පත් වෙනවා. ඒ හිතේ ශාන්ත භාවයත් එක්ක එන ප්‍රීතිය ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් එක්ක වෙන ප්‍රීතියත් එක්ක සමකරන්න බෑ. හරිද? ජීවිතයේ සමහර අයට මම අන්තිමට කියන කාරණාව කියලාම ඉවර කරන්නම් ධර්මදේශනාව. අපේ ගෙදර හරක් පැටියෙක් ඉන්නවා. එයාගේ උපන්දිනයක් හරි මොකක් හරි ආවා කියලා මම කල්පනා කරනවා මෙයා හැමදාම කන්නේ පුන්නක් උනේ. පවුනේ අප්පා පුන්නක් උයි තනකොළ කකා ඉන්නේ. අද මම මෙයාට ලොකු අටලප්පමක් හදලා ගිහින් දෙන්න ඕනේ කියලා. <laughs> එහෙම කියලා මම මේක ගිහින් දෙනවා. ගිහින් දුන්නාට එයා මොකද කරන්නේ? ඉව කරලා බලලා එයාට ඒ රසය විඳින්න බෑ. ඒ රසය එයාට ගෝචර නෑ. ලෝකයේ තියෙන සමහර රසයන් සමහර අයට ගෝචර නෑ. සමහර අය ඉපදිච්ච දවසේ ඉඳලා මරණ මොහොත දක්වාම සාමිස මායාගේ ලෝකේ අපිට හම්බෙන කාර්කස කූර කටුක රෞද්‍ර නේද මාත්‍රිය සැප දීලා අනිත් පැත්තට හොන්තට දුක් දෙන මායාගේ ලෝකේ විතරක් ඒ తాවකාලික මාත්‍රිය සැප විඳින්මින් ඉන්නවා ඒ කට්ටියට निराමිස සැප ගෝචර නැහැ. නිරාමිත සැප ගෝචර නැහැ. අරකට වටලප්පන් කන්න බෑ වගේ තමයි. <laughs> ඒකින්ද අන්න ඒ ගෝචර වෙන විදිහට අපේ හිත සකස් කරගන්න බුදුරජාන් වහන්සේ අපිට උපදෙස් දීලා තියෙනවා. අපරාදේ මේ ජීවිතේ විශාල සැපයකින් ජීවත් වෙන්න පුළුවන් ජීවිතේ. මම ඒකට කියන්නේ ලෝක රසය විඳින්න සමහර ඇත්තන්ට බෑ කියලා. ලෝකේ නේද ලෝකේ ඉපදිච්ච ලෝකේ අපිට මේ මනස පාවිච්චි කරගෙන ලෝකය බොහොම රසවත් තැනක් කරගෙන ඉන්න පුළුවන් අපිට ඒක කරගන්න දෙන්නේ නැහැ ඇයි කවුරු හරි හයියෙන් ගියත් මට තරහ යනවා හිමින් ගියත් තරහ යනවා නේද හැරුණත් තරහ යනවා ඉතින් ලෝකේ රසය විඳින්න බෑ මම මේ තරහත් එක්ක ඉන්නේ නේද හ්ම් දැඩි ලෝභය ඇති වෙනවා රූපයක් දැක් ගමන් දැඩි ලෝභය ඇති වෙලා ඒකෙමත් එම නැහින්න හදනවා එතකොට ඉතින් ලෝකේ රසය මට විඳින්න බෑ ලෝකේ රසය නිර්ආමිෂ සැපයයි. හඳ මායාගේ රසයෙන් අයින් වෙන්න නම් නිරාමිෂ සුවය විඳින්න සූදානම් වෙන්න ඕනේ. ඒකෙන් අයින් වෙන්න ඒ ගැන මාර විෂය මාර විෂය විදිහටම මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරලා තමන්ගේ ජීවිතේ පංච උපාදානස්කන්ධයේ ඇලීමෙන් අයින් කරගන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඉතින් එහෙම කරොත් අපිට ජීවිතයට අලුත් අර්ථයක් ජීවිතයට අලුත් ප්‍රයෝජනයක් ලබා ගන්න වෙනත් මාර්ගයක් උපදවා ගන්න පුළුවන්කම තියෙන සතුට වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දුක ගැන නෙමෙයි කතා කරේ. බුදුරජාණන් වහන්සේ කතා කරේ සැප ගැනයි. හරි. ඒකින්ද අපි කල්පනා කරන්න ඕනේ මේ ජීවිතේ සාර්ථක කරගිට සසර සුවපත් කරගන්න ඕනේ. මමත් निराமிස සුවයෙන් ජීවිතය ගෙවලා අවසානයේදී උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති